ජගත් මහත්මයා තෙරුවන් සරණයි සාමනස මට දැනගන්න අවශ්‍ය මේ අර අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන රූපස්සම්පින් නිම්බින්දති වේදනාය පිනිම්බින්දති ඒක සම්බන්ධයක් තියෙනවද මේ උපේක්ෂාවට කියලා. ඔව් දැන් නිබ්බින්දති කියන වචනේ තේරුමම දැන් නිබ්බිදති කියන වචනය සිංහලට පරිවර්තනය කරන්නේ කලකිරෙයි කියලා. ඒකේ අර්ථය හරි වෙන්න පුළුවන්. හැබැයි වර්තමාන භාවිතයත් එක්කලා ඒ අර්ථය එතරම්ම ගැලපෙන්නේ නැහැ කියලා හැඟෙනවා. මොකද කලකිරෙයි කියන එක තුල අපට කියනකොටම දැනෙන්නේ පොඩි නොසතුටක් වගේ ගතියක්නේ. ඉතින් ඊට වඩා ඒකේ අර්ථය මතු කරගන්න හොඳටම හොඳ වචනයක් තමයි නිබ්බිද්දති කියන වචනේ සංස්කෘත ස්වරූපේ නිර්වින්දති නිර්වින්දති කියන්නේ විඳින්නේ නැහැ. ඉතින් ඇත්තටම උපේක්ෂාව කියන්නේ එතන තමයි. ඒක විඳින්නේ නැහැ. ඇයි විඳින්නේ නැත්තේ? විඳිය යුතු තරම් වැදගත් යමක් දකින්නේ නැහැ. එතකොට සහ ඒක විඳීමේ අර්ථ ශූන්‍ය බව වැටහිලා තියෙනවා. එතකොට ඒ පිළිබඳ ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙන්නේ සංස්කාර ධර්මයන්ගේ ස්වરૂපය දැනගෙන මධ්‍යස්ත වෙනවා විඳින්නේ නැහැ. ඒක තමයි හැබෑවටම නිබ්බින්දති කියලා කියන්නේ.